ධර්මානුශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කැකිරාව මඩාටුගම කොටසර ශ්‍රී පියංගලු රාජමහා විහාරවාසී දර්ශනපති පූජනීය කුඩා කත්නෝරුවේ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 සම්මා රාමතා භස්සා රාමතා නිද්දා රාමතා සංඝනිකා රාමතා යථා විමුක්තං චිත්තං නපච්ච වෙක්කතේ ඉමේ කෝ භික්ඛවේ පංච ධම්මා සමය විමුක්තස්ස භික්ඛුනෝ පරිහානාය සංවත්තති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාභිලාෂී සදහැවත් කාරුණික පින්නතුනි අපි හැම දිනාමම කල්පනා කරන්නට ඕනෑ කරනවා මනුෂ්‍යාත්ම භාවයක උත්පත්ති ලැබලා ඉන්න අප ඒ මනුෂ්‍යාත්ම භාවයේදී කරගත යුතුව තිබෙන කරගත හැකි මහානීය පින්කමක් ඉෂ්ට සිද්ධ කරන වේලාව පින්නතුනේ මා සුපුරුදු පරිදියයි සඳහන් කළේ මා පූර්ණ වශයෙන්ම විශ්වාස කරනවා මේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කොට දහමට ලැබි පින්නතුන් ඒ නිසා විතක ඔබ මම සාකච්ඡා කරන ධර්ම කාරණා පෙර අසා තිබෙන්නට පුළුවන් ඒ වගේම අපේ ජීවිතය සුවපත් කර ගැනීම සඳහා මේ ධර්මයේ ඇසුරෙන් කරුණාකාරණා ලං කරගන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. කොහොම නමුත් අපි කල්පනා කරන්න ඕන දෙයක් තිබෙනවා ඒ තමයි නිරන්තරයෙන්ම බණ දහම් අහන කෙනෙක් වුණත් මේ ධර්ම ශ්‍රවණය කරන්නේ ඇයි කොයි ආකාරයෙන්ද අපි මේ ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබන්නේ කියන එක පිළිබඳව යම් අවබෝධයක් ලබන්නට ඕන කරනවා මොකද මම එහෙම සඳහන් කරන්නේ අපි විවිධ මාධ්‍යයන් හරහා වේවා එහෙම නැත්නම් ඔබ විසින්ම හිතාමතා යම් අවස්ථාවන්ට සහසම්බන්ධ වීමෙන් හෝ කියවීමෙන් ධර්මයේ පිළිබඳ දැනුම ලබන බව ඇත්ත. ඇතැම් විට අපේ තියෙන අත්දැකීම අනුව මේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා එහෙම නැත්නම් මේ ධර්මයෙන් උගන්වන ආධ්‍යාත්මික ඵල සාධනය කර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් අඩුයි ඇත්තටම. ඇයි එහෙම සඳහන් කරන්නේ? ඇතැම් විට සමහර කෙනෙක් නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කළත් ඒ අය හිතන වැරදි දෙයක් තියෙනවා කියලා හිතනවා. ඒ තමයි දහම් දැනුමට ධර්ම ශ්‍රවණය කිරීම. අපි කොතැනකදීවත් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ කරන්නේ ධර්මයේ කියවන්න ඕනේ කරන්නේ අපේ දැනුම හුදු දැනුම පමණක් වර්ධනය කර ගැනීමටමම නෙමෙයි. අපේ විශේෂ අවශ්‍යතාවය තමයි මේ ලබලා තිබෙන ජීවිතය පිළිබඳවත් මේ සංසාර ගමන පිළිබඳවත් ඒ ධර්මයේ ඇසුරින් විනිවිද දකින්න එක තමයි අපි කරන්නට ඕනේ කරන්නේ. මොකද මම ඔබට එහෙම සඳහන් කරන්නේ මේ ධම් සභාවේ ඉන්න බොහෝ පින්නතුන් වගේම වනහන ගොඩක් අය ජීවිතේ විවිධ සම්දිස්ථානයන් පහු කරලා ඇවිල්ලා ඉන්නවනේ. මේ එන ගමනේදී විවිධ විෂය ධාරාවන් විවිධ දේවල් පිළිබඳව ඔබ දැනුම ලබලා ඇති. හැබැයි අපි දැනුම වෙනුවෙන් සමහර ඉගෙන කියාගත්ත අහපු දේවල් කාලයාගේ ඇවෑමෙන් අමතක වෙලා යනවා. එහෙම නැත්නම් ඒවා ජීවිතයට බද්ධ නොවෙනකොට ඒවා අතුරු කාරණා හැටියට තමයි ජීවිතේ තියෙන්නේ. සමහර දේවල් අපි වෘත්තියක් කරනකොට අපිට ඒක වැදගත් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඉන්පස්සේ ඒකෙන් විශේෂ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ දන්නවා මේ ධර්මයේ කොතැනකදීවත් ඔබේ දහම් දැනුම පරීක්ෂා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා. එතකොට අපිට වැදගත්ම දේ තමයි ඒ ධර්මය තුලින් අපි ජීවිතයට උකහා ගන්නේ මොකක්ද කියන එක පිළිබඳව දැන හඳුනාගෙන කටයුතු කරන්නේ. දැන් මම මෙහෙම කියන්න එක හේතුකුත් තියෙනවා. දැන් සමහර වයෝවෘද්ධ වුණාම සමහරු තැවෙනවා. දැන් කිසි දෙයක් මතක නැහැ නේද කියලා. ඉතින් ඒක වැරදි අදහසක්. මොකද අපිට තරුණ කාරණා මතකයේ තියෙන්න ඕනේ කියලා දෙයක් නැහැනේ. ඒකෙදී අපිට තියෙන්න ඕනේ දේ තමයි ඒ ධර්මානුකූල භව ජීවිතේ තියෙනවද කියන්නේ. ඒ කියන්නේ අපි හිතන පතන දේවල් ධර්මානුකූලද කියන්නේ. අපි කතා බහ කරනකොට ඒවා ධර්මයට අවනතද කියන එක. අපි යම් යම් දේවල් අය දක්වන ප්‍රතිචාර පිළිබඳව බැලුවහම ඒවා දැහැමිද කියන එක. ඒතර ඒවා තමයි වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් කරුණු කාරණා හෝ භාෂාවන් පිළිබඳව ප්‍රමාණ දැනුම නෙවෙයි. ඉතින් මේකට අපි එක උදාහරණයක් ගත්තොත් එහෙමම මේකට සම්බන්ධ කරලා දීර්ඝ සූත්‍රයක් නමුත් කෙටි අදහසක් ඉදිරිපත් කළොත් අපි දන්නවා මේ අභිසමය සංයුත්තේ තියෙන සුසීම සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සූත්‍රයේ සඳහන් වෙන හැටියට බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී ඉඳලා තියෙනවා මේ සුසීම කියලා පරිබ්‍රාජකයෙක්. එතකොට බුදුරජාණන් වහන්සේටත් යම් විදිහක සමකාලීන වුණාට පෙර වෙන්න පුළුවනි. එතකොට දැන් ඒ එක එක ආගමිකයි හිටියානේ. ඒගොල්ලෝ තමන් දැන ඉගෙනගත්තු දෙයක් උගනලා ඒකෙන් යැපෙන ක්‍රමයක් තමයි හදාගෙන තිබුණේ. හැබැයි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සිද්ධාර්ථ ගෝසත්තු බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය ජනප්‍රිය වෙනකොට අර හිටිය කණ්ඩායම් වල ලාභ සත්කාර අඩු වුණාලු. දැන් දැන් මේ සුසීම පරිබ්‍රාජකයයි කණ්ඩායමටත් ලැබෙන පුද පරිස්කාර ආදී යම් ප්‍රමාණකින් අඩු වෙනකොට ඒගොල්ලන්ගේ ගෝලියෝ යෝජනා කරනවා තමයි සුසීම නම් ප්‍රධානියට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අයට නම් මේ දවස්වල අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ අයම නෙමෙයි ඒ බුදුහාමුදුරුව උගන්වන ධර්මය. ඒ නිසා මේ ගුරුතුමනි අපිට තියෙන හොඳම ක්‍රමය තමයි ඔබතුමා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මේ ධර්මය ඉගෙනගෙන ඇවිල්ලා අපි ඒක කියන්න පටන් ගත්තොත් නම් ඕන් අපේ ක්‍රමය හදාගන්න පුළුවන් කියලා. ඉතින් දැන් පරිබ්‍රාජකයා කල්පනා කරනවා මේ තමන්ගේ පිරිස නඩත්තු කරගෙන යන්න නම් දැන් වැඩේ කරන්නටත් වෙනවනේ. ඒ නිසා මේ පරිබ්‍රාජකයා යනවා දැන් ධර්ම ඉගෙන ගන්න. ඒ ඉතින් මෙයා ඉතින් යම් කාලයක් තිස්සේ යම් පිරිසත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්නේ. එයා කල්පනා කරන්න ඇති මෙයා යන්නේ ධර්මයේ පැහැර ගන්නනේ. එතකොට ඕක බුදුරජාණන් වහන්සේට දැනෙනවා කියලා හැමෝම දැනගෙන ඉන්න ඇති. ඒ වගේම රහතන් වහන්සේලා මුණ ගැහුණත් ඕක අනිවාර්යයෙන් මේ අය දැනගනී කියලා හිතෙන්ට ඇති. ඒ නිසා ගිහින් මුණ ගැහුනේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලා හිටියේ නෑනේ. එතකොට ආනන්ද හාමුදුරුවෝ හැබැයි ධර්මය ගැන මතක ශක්තිය තියෙනවා කියලා දන්නවා. ඊළා ආනන්ද හාමුදුරන්ගේ ධර්මකාරණා ප්‍රගුණ කළා ඉගෙන ගත්තා. හරියට මේක නිකන් පන්ති ගියා වගේ වැඩ. දැන් මහාන වුණා මහාන වුණා මොකද බුදුරජාණන් වහන්සේම කියනවා මේව මහාන කරන්නයි කියලා දේශනා කරනවා ඊට පස්සේ මහාන වෙලා තමයි දැන් ඉගෙන ගන්න. එකම අරමුණ මේ ධර්මයේ ඉගෙන ගන්න එකනේ මෙයා. දැන් හැබැයි මෙහෙම කාලයක් ඉගෙන ගත්තට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඇයි අරමුණ තියෙන්නේ ධර්මය අවබෝධ කරගන්න එකද? නැහැ. ඕක හරියට නිකන් අපි අර ගුණ ධර්ම පාඩම් වලට ගන්නන විභාගේ සමත්වෙන්න. ඉතින් ඒවා ඇඟේ ජීවිතේ නැහැ. විභාගෙට ලියන්න විතරක් පුළුවන් සමහර අයට. ඒ වාගේ. ඉතින් ඒ නිසා දැන් මෙයාට ධර්මයේ පිහිටන්නේ නැහැ. මෙයාමත් කල්පනා කරනවා කොහොමද මෙහෙම උනේ කියලා කල්පනා කර ඉන්න අතරේ අද වගේත් නෙවෙයි ඒ කාලේ ওই බුදුහාමුදුරුවෝ වස්තැසීම නිර්දේශ කළේ බුදුම මේ කටින පිංකම් කරන්නම නෙවෙයිනේ. අදට වඩා වෙනස්. එතනදී තිබුණේ භික්ෂුන් වහන්සේලාට සමන් වහන්සේලාගේ ජීවිතයේ යම් විදිහක අර එක්තරා විදිහකින් කාර්යබහුල වෙනවනේ මේ ධර්ම චාරිකාවේ යනකොට ඒ බවින් මිදිලා Tamanට කර ගියා ගන්න බැරි විචි දේවල් තියෙනවනම් ඒවා වඩා ගන්න තමයි මේ කාලයේ විශේෂ කොට වෙන්ුනේ. මිනිස්සුන්ටත් එහෙමයි. ඉතින් ඔය අතරේ සුසීම දැන් පැවිදිලානේ. මෙයා දකිනවා මේ එක්තරා භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිදිලා ප්‍රකාශයක් කරනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අපි මෙහෙම පහුගිය තුන් මාසේ හාර මාසේ වත් සමාදන් වුණා. දැන් අපි වස් පවාරණය කළා. අපි ධර්මය අවබෝධ කරගත්තා අරහත් ඵලයටපත් උනායි කියලා සීහනාද කරනවා බුදුහාමුදුරු ඉස්සරහා. එහෙම එකක් තිබුණා ඒ කාලේ. ඉතින් ඒ නිසා දැන් මෙහෙ ගහගෙන හිටපු සුසීම කල්පනා කරනවා මේ මං හොයලා බලන්න ඕනේ මේ රහත් වෙන්නේ කොහොමද කියලා. මට මෙච්චරකල් රහත් වෙන්න බැරි වුණා. මේකට හේතුව සමහර වෙලාවට ආනන්ද හාමුදුරුව ගුරු මුස්තිතියන දුන්නත් දන්නේ නැහැ මට. දැන් තාම වැඩේ අතහැරලා නැහැ දැන්. හොඳ මේ ටික අරන් යන්න නේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගුරු මුස්තිතියන මට ඉගෙනුවද දන්නේ නැහැ. එක්කෝ සමහර කොටස් අතහැරුණත් දන්නේ නැහැ මට. ඉතින් ඒ හින්දා මේක හරියට කරන ක්‍රමය දැනගන්න නම් අරගොල්ලෝ මුණ ගැහෙන්න ඕනේ කියලා අර බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කතා කරපු වික්ෂුන් වහන්සේලා අඟට ගියා. ගිහිල්ලා එයාට කියන ඒ උන්වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි මම දැන් ගොඩාක් දේවල් අධ්‍යයනය කරලා තියෙන්නේ. ඉතින් දැන ඉගෙනගෙන තියෙන්නේ මට ඒ වුණාට තාම නිර්වාණය සාක්ෂාත් වුණේ නැහැ. ඉතින් මොකක්ද මේකට රහස ඇයි බැරි වුණේ කියලා දැන් මෙයා ගිහිල්ලා රහම්බුරුන් අහනවා. ඒ වෙලාවේ දැන් ඒ ක්‍රමය අහගෙන යද්දී උන්වහන්සේලා පැහැදිලි කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පිළිවෙත් පුරලා ක්ලේශ ප්‍රහීන කරාම නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්. අපි කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙලා තමයි ඉන්නේ කියලා. දැන් මෙයා අහනවා එහෙනම් ඔබ වහන්සේලාට 이르දි ප්‍රතිහාරය පාන්න පුළුවන්. අනේ ආයෂ්මතනි ඒකනම් අපිට බෑ. එහෙනම් ඔයගොල්ලන්ට මේ පරචිත්ත විඥාන ඥානෙ තියෙනවා. අනුන්ගේ හිත් කියවන්න පුළුවන්ද? චුතු උපපාත ඥානෙ, මරලා ඉපදෙන භව ගැන කියන්න පුළුවන්ද? උබේ නිවාසානුස්ති ඥානෙ තියෙනවාද කියලා අර අවිඥාවන් පිළිබඳව ප්‍රශ්න අහනවා කියන්නේ. කවුද අහන්නේ දැන් මේ? සුසීම කියන තැනැත්තා. ඉතින් එතකොට අර කියන රහතන් වහන්සේලා එකින් එකට උත්තර දෙනවානේ අපිට ඒව බෑ. අපිට ඒවා කරන්න බෑ. අපිට ඒවා කරන්න බෑ කියලා කියනවා. කියලා අවසාන වශයෙන් කියනවා අපි අරහත් ඵලයටපත් වෙලා ඉන්නේ. නමුත් ඕක අපි කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මෙයාට දැන් කුකුසක් ඇති වෙනවා. ඇයි? බුදුහාමුදුරුවෝ සූත්‍රවලදී දේශනා කරලා තියෙන්නේ සමත භාවනාවකට සමත විදර්ශනා භාවනාවකට එතනින් ක්‍රමක්‍රමයෙන් ධ්‍යාන ඊට පස්සේ රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන ඊට පස්සේ විදර්ශනා හැටියට කොහොම සූත්‍ර ගොඩාක් තැන්වල කියවෙනවනේ භාවනාවේදී. දැන් සමත භාවනා කරනකොට පඨම ධ්‍යාන ආදී ධ්‍යාන ලබන්න පුළුවන්. ඒ වාස්සේ අපි දන්නවා අරූපාවචර ධ්‍යාන වලට ගියාම මේ අර ආකාසානංචයතන විඥානංචයතන අකින්චඤ්ඤායතන නේව සංඥානාසඤ්ඤායතන කියන ධ්‍යාන ලබන්න පුළුවන්. ඒකට දැන් මේ භාවනා කළ ධ්‍යානඵල ලැබපු අයට විරුද්ධ ප්‍රාතිහාරයේ පාන එක පෙර භව කියන එක මහ දෙයක් නෙවෙයි. ඉතින් දැන් මේ සුසීමට තියෙන ප්‍රශ්නේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ උගන්වපු සූත්‍රවල හැටියට නම් මෙව්වා තියෙන්න ඕනේ. දැන් මෙයාලා අවසාන ඵලය ලැබුවා කියන හැබැයි අරව කොටස් නෑ නේද කියලා. ඉතින් ඔහම කතාව දිගට යනවා. අවසාන කුමාර බුදුරජාණන් වහන්සේ ළඟටම යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දැන් මේ කාරණේ කියනවා. මෙහෙම මෙහෙම කියලා. ඉතින් ඒක දීර්ඝ සාකච්ඡාවක් බවට පත් වෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේත් පැහැදිලි කරනවා මේ කියන ධානාඵල අභිඥාවන් ලබන බව ඇත්තේ. හැබැයි නිර්වාණය සාක්ෂාත් කිරීම කියන කාරණය කියන එක ඔය කියන සමත භාවනාවකින් ලබන විරුද්ධි ප්‍රතිහාරයේ පෑම එක එක ඍෂිවරු තපස්වරු කරන ඒවා විඥාපෙන්නන එකම නෙවෙයි කියලා. ඉතින් අපිට වෙලාව නැහැ ඔය දන්නව අර ඒක තැනකදී ගඟෙන් එතර වීම සඳහා සමහර අය විවිධ ප්‍රතිහාරය පානකරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ 150ක් විතර වටිනා ප්‍රතිහාරය පාන එක නෙමෙයි අපේ ශාසනයේ වැඩේ කියලා. ඉතින් ඒ හින්දා දැන් මිනිස්සුන්ව සමහරට මෝහය අධික මිනිස්සු පහදවා ගන්න මිනිස්සු හරි කැමති මිනිස්සු භක්තිවන්ත ඕකටනේ. දැන් අද වුණත් බැලුවොත් එහෙම මේ අලුතෙන් ওই තැන් තැන් වල රහත් වෙච්චි මම දැක මේ මෑතක කවුදෝ මේ මේ ගැහණු කෙනෙක්. මම දන්නේ මහාන වෙලාද නැද්ද හරියට කියලා. ඉතින් එයා පළවෙනියෙන්ම දෙන ප්‍රකාශය තමයි මම මෙච්චර ප්‍රාතිහාර්ය පාලා තියෙනවා කියලා. ඉතින් ඕක තමයි මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න දෙන ලොකුම ක්‍රමේ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් නම් අනිවාර්යෙන් රහත් වෙන්න ඇති කියලා අපේ අය පූර්ව නිගමනවලට එනවනේ. ඉතින් ඒ නිසා මේ සූත්‍රයේම පැහැදිලි ඔය කියන ඒවා මේකට අතරම් අදාළ දේවල් නෙමෙයි. රහත් වීම සඳහා ඒවා අත්‍යවශ්‍යත් නෑ. රහත් උනායි කියන එක තහවුරු වෙන්නෙත් නෑ ඕවා කරන දේවල් වල. ඕවා හොඳයි මිනිස්සුන්ට කෙම්මනවල් අටවන්නේ. ඒ කියන්නේ අර පිරිස අල්ලා ගන්න, තමන් පෙනී හිටින්න, ඒ එක්තරා විදිහක අවශ්‍යතාව පරිමහ ගන්න ඕක හොඳයි. හුඟක් ඔය අනිකුත් ආගම් බැලුවත් ඒ වගේ තිබුණු ඒ වගේ දේවල්නේ. ඒ ජලය ඇවිදිනවා වගේ දේවල් කළාම ඕවා මිනිස්සු හරි ඉක්මනින් පැහැදෙනවා. ඉතින් දැන් ඒවා අර නිකන් මේ මැජික්ද මොනවද කියලා ආවහම ඒව ඇච්චරම වඳින්න පුදන්නේ නැහැ. හැබැයි එක්තරා යුගයකට ගියාම ඒවා මිනිස්සු වඳින්න පුදන තැනටම ගත්තා. ඉතින් අස්බැඳුම් වුණත් කරන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් මට මෙතනදී කියන්න ඕන කරන්නේ දැන් සුසීම මෙහෙම සාකච්ඡාවකට ගියාම බුදුරජාණන් වහන්සේ තීරික ව්‍යාඩ පැහැදිලි කරලා දෙනවා. කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා. අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ කර්ම කාරණා පිළිබඳවත් මෙයාට කරුණු වැටහෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා උත්සාහ කරනවා අර සංකල්පාදී භාෂා මාධ්‍යයෙන් විග්‍රහ කරගෙන දැනුම ලබන්නේ. ඉතින් මේ සාකච්ඡාව දිගට අපි මාතෘකාවදෝක නෙවෙයිනේ. ඉතින් එතකොට මේක දිගට යනකොට බුදුරජාණන් වහන්සේ අවසානයේදී පැහැදිලි කරනවා මේ කරුණු කාරණා මේ විදිහට ඔබට තේරුණාද නැද්ද කියන එක වැදගත් නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආගෙන් අහන්නේ අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධේ පංච පාදානස්කන්ධය නුඹට තේරෙනවද ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක දැනෙනවද කියලා අහනවා. ඊට පස්සේ දැන් ඕකට ඔව් කියලා ඔළුව හොල්ලාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේක මේ බනවල තිබ්බට කවුරු හරි කිව්වට ඔයා පිළිගන්න ඕනේ කියන එක නෙවෙයි. මෙතුවක් කල් ඉගෙන ගත්ත දේවල් වලින් සහ ඔබ මෙතුවක් ජීවත් වුණානේ. අන්න ඒ ජීවිතය ජීවත් කරවපු ඉතිහාසය බැලුවාම එදා සහ අද ඔබ ලැබුව අත්දැකීම එක්ක බැලුවාම නුඹට තේරෙනවද නුඹ අනිත්‍යයි කියලා? ඔබ ලැබුව වේදනාව අනිත්‍යයි කියලා දැනෙනවද? එතකොට සංඥා සංඛාර විඥාන කියන මේ සියලු දේ තුලම තියෙන ඒ වගේම අපි විඳින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී පිළිබඳ මේ සියල්ලක් පිළිබඳව අපි අල්ලාගෙන ඉන්න දේවල් අල්ලාගෙන හිටිය දේවල් අනිත්‍යයි දුකයි අනාත්මයි ස්ථිරසාර නැහැ ආත්ම වශයෙන් අල්ලාගත නොහැකි කියන එක පිළිබඳව ඔබට නුඹේ බුද්ධි මට්ටමින් තේරෙනවද කියලා තමයි අහන්නේ. ඉතින් ওই සාකච්ඡාවේ කෙලවර තමයි මේ සුසීම තෙරුන් වහන්සේ සහත්භාවයට පත් වෙන්නේ. එතකොට දැන් එයාගේ අරමුණ එතුවක් තිබුණු තැනට අරන් ඇවිල්ලා පාඩම් විශ්ලේෂණය කරන්න ගියා නම් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාවේදී කරුණු විග්‍රහ කරන කෙනෙක් බවට පත් වුණා නම් අම්මා මුත්තා කාලෙවත් නිවන් දකින්න නම් වෙන්නේ නෑ සුසීම. ඉතින් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියම මහාන කරන්න කිව්වේ ආවට කියාට නෙවෙයිනේ. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කෙනාවේ මොකටද කියලා. දැනගෙනමයි භික්ෂුන් වහන්සේලාට කිව්වේ මේ සුසීමව මහාන කරන්නයි කියලා. ඉතින් මහාන කරලා ඔය කරපු දේවල් ඉගෙනගත් දේවලු දැනගෙන හිටියා. හැබැයි තැනට ආවට පස්සේ ඔබට තේරුණාද නැද්ද කියන එක වැදගත් නෙවෙයි. ඔබ දැනගෙන අවබෝධ කර වටහාගත්තු තරමින් මේක මෙහෙමද නැද්ද කියලා. ඉතින් ඔතෙන්ට ගෙනල්ලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා ධර්මයේ මෙහිමයි කියලා. ඔතනින් නතර කළේ නැහැ. ඉතින් ඔහොම දිගට ගිහිල්ලා අවසානට කියනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මේ ධර්මයේ වැදගත් වෙන්නේ මේ ධර්ම ශ්‍රවණය කරන එක ධර්ම ඉගෙන ගන්න එක වැදගත් වෙන්නේ මෙන්න මේ කියන ආසවක්ඛේ ඥානය කියන තැනට. ඊට පස්සේ දැන් ඒ තත්ත්වෙටපත් වෙලානේ ඉන්නේ. දැන් අහනවා ඍතුකාන්ත හැර පාන්න පුළුවන්ද කියලා. කවුද අහන්නේ? බුදුරජාණන් වහන්සේ. අහන්නේ කාගෙන් සුසීමකින්. මට බෑ කියනවා. ඊට පස්සේ අහනවා ඔබට පුළුවන්ද බුබ්බේ නිවාසන ඥානෙ තියෙනවද අහනවා. චිතෝපාත ඥානෙ තියෙනවද අහනවා. ඊට පස්සේ වරචිත විඥානෙ තියෙනවද අහනවා. ඔහොම ඇහුවාම කොහොම නෑ ස්වාමීනි නත් විහන්තේ කියලා හැමෝම කියලා මසන් කියන මට සමා වෙන්න කියලා. එතකොට එයා මුලින් අර අහම්දුරන්ගේ අහපු ප්‍රශ්න ටික එහෙම බුදුරජාණන් වහන්සේ මෙයාගෙන් අහනවා දැන් ඔබත් රහත්නේ රහත් භාවයටපත් වෙලානේ දැන් ඔබට මේවා පුළුවන් කියලා. ඒ ළමයා තේරුම් ගන්නවා එහෙමනම් ඒ රහත් භාවය කියන එක මේ කියන එක අත්‍යවශ්‍ය සම්බන්ධතාවයක් නෑ කියලා. ඉතින් ඔය විතරකුත් නෙමෙයි අවසාන බුදුරජාණන් වහන්සේ ආවාද කරනවා මේ වැරදි භාවිතාවක් සඳහා ධර්මය ව්‍යාජව පැහැර ගැනීම මහා පාප කර්මයක් කියලා කියනවා. නමුත් නුඹ ඒ සත්‍යය යම් අවස්ථාවකදී වටහා ගත්ත නිසා ඒක ගැටලුවක් නෑ කියලා කියනවා. මොකද මම ඒක දැනගෙන හිටියායි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දෙනින් පැහැදිලි කරන්නේ. ඉතින් එතකොට අපිට මෙතනින් තියෙන ලොකුම පාඩම තමයි දැන් අපි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ කරන්නේ කරුණු මතක තියාගන්න හරි. එහෙම නැත්නම් මේ මේ දේවල් දන්නවා කියන්ට නෙවෙයි. ඒවා පිළිබඳ කරුණු වශයෙන් අමතක වෙන්නත් පුළුවන් නොදන්නවා වෙන්නත් පුළුවන්. හැබැයි අපිට තියෙන්න ඕනේ කරනවා අපේ ජීවිත අත්දැකීම් එක්ක මිශ්‍ර කරලා බැලුවහම ඒවා අපේ ජීවිතවලට ලං කරගෙන ඒ අනුව ජීවිතේ බලන්න පුළුවන්කම තියෙනවා. අනිත් කාරණේ තමයි ආනන්ද හාමුදුරුව වේවා බුදුරජාණන් වහන්සේ වේවා කීව දේශනා කරපු දේ අහපු පමණින්ම එය ප්‍රතිඋච්චාරණය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම ඔබට නිකමට ඇහුවොත් එහෙම අපි ධර්ම දේශනාවකට ගිහිලා කායෙන් හරි දුක ගැන අහුවහම දුකයි කියනවා. නිවන් අවබෝධ කරගන්න ඕව් කියනවා. එහෙම කියන්න පුළුවන්නේ. හැබැයි දැන් ඒක මම අහන හින්දාද කියන්න ඕනේ. නෑ. ඒක අපි කවුරුත් අහන නිසා නෙවෙයි. Tamanට දැනුණු දේ වෙන්න ඕනේ. Taman විඳින දේ වෙන්න ඕනේ. Taman අපේක්ෂා කරන දේ වෙන්න ඕනේ. මේ මෙතන තව ගැටලුවකුත් තියෙන එකක් මම කියලාම යන්නම්කෝ ඊගාව තැනට යන්න කලින් ඒ තමයි දැන් මේ වාගේ ප්‍රාතිහාර ආදී දේවල් නැති වුනහම තව රහත් කණ්ඩායමක් දැන් ලංකාවේ ඉන්නවා ඔය මොකක්වත්ම නැහැ හැබැයි අපි රහත් කියලා කියනවා මොකද ඒකට හේතුව අරව පෙන්වන්න අත්‍යවශ්‍ය නැහැ කියලා මේ සූත්‍රවලදී කියනවනේ ඉතින් සමහරු ඒ වාගේව පෙන්නලා රහත් බව පෙන්වන්න උත්සාහ කරනවා එහෙම තියෙනවා අය පෙන්නවා අය කියලා සමහර අය එහෙම ඒවා නැති නිසාත් අපි රහත් තමයි ඕවා පෙන්වන්න කාටවත් අවශ්‍ය වෙන්නේ නැහැ කියලාත් එහෙම අර මොනවද කියන්නේ මවාගත් රහතන් වහන්සේලා වගේ අයත් ඉන්නවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ කරනවා. ඉතින් කෙටිම කාරණේ තමයි අනුන් රහත් වුණාට අපිට මොකෝ දැන් තියෙන ගැටලුව තියෙන කවුරුවත් රහත් උනාය කියලා කිසිම කෙනෙකුට අවසානයේ බුදුරජාණන් වහන්සේටවත් දැන් කිසිමගේ හැටි දැනගෙන හිටියා නිර්වාණය අවබෝධ කරන්න මඟ පෙන්වනවා. හැබැයි නිවන් අවබෝධ කරවීම කියන එක සසර දෙකින් එතර කරවීම කියන එක ඇදගෙන ගිහිල්ලා දාන්න කාටවත් බෑ. ඒ නිසා අපි පුද්ගලයෙකුගේ ගුණය කියන එක වැදගත්. හැබැයි පුද්ගල වන්දනාවේ යෑමට අවශ්‍යතාවකුත් නැහැ. ඉතින් අද දවසේ අපිට ගුවන් සංස්ථාවෙන් යෝජනා කරපු මාතෘකාව ගත්තාම අපි මේ මාතෘකාවත් එක්ක සාකච්ඡාවට ආවම මේකට යම් සම්බන්ධයක් තියෙනවා. ඒ තමයි දැන් ඔය සමේ විමුක්ත සූත්‍රය කියන එක. මේ සමේ විමුක්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කාරණා කිහිපයක්. ඒ කාරණා කිහිපය එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංචමේ භික්ඛවේ ධම්මා කියලා. ඒ කියන්නේ මේ මහණෙනි කාරණා පහක් තියෙනවා මේ සමේ විමුක්ත පුද්ගලයා පිරිහෙන කියන එකට. හැබැයි ඒක ආම්දුරුන්ට විතරක් හෝ තපස් රකින්න අයට විතරක් නෙවෙයි. ගිහි පැවිදි දෙපාර්ශ්වයටම අදාළව මේ කාරණේ අපිට ගන්න පුළුවනි. තමන්ගේ ආධ්‍යාත්මික පමණක් නෙමෙයි ලෞකික ජීවිතයේ අභිවර්ධනය සඳහාද අපිට මේ කරුණු ටික ගන්න පුළුවන්කම තියෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංචමේ භික්කවේ ධම්මා සමේ විමුක්තස්ස භික්ඛුනෝ පරිහානාය සංවත්තති. කරුණු පහක් තියෙනවා. මේ දාන දාන ආදී භාවනා කිරීම ආදී වූ ආධ්‍යාත්මික පිළිවෙත්වල ගමන් කරමින් ඉන්න අයගේ ඒ தත්වයෙන් පිරීම සඳහා බලපාන කාරණා පහක් තියෙනවා කියලා. එතකොට අතමේ පංච මොනවාද මේ පහ කියලා කියනකොට පළවෙනි කාරණේ ඔයගොල්ලෝ අහලත් ඇති. පළවෙනි කාරණේ හැටියට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කම්මාරාමතා කියලා. ඒ කියන්නේ මේ කටයුතු වල ක්‍රියාකාරකම් වල වැඩවල ඇලෙන කම. දැන් එතකොට සමහර බුදුදහමට දොස් කියනවනේ. ඒ කියන්නේ නිෂ්ක්‍රීය බවට පත් කරන වැඩ කරන්න එපා කියන වගේ දෙයක් කියලා මේවා වැරදි තැනින් අල්ලගත්තා. මෙතන කියන්නේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයිනේ. වැඩ කරන එකේ වැරද්ද කියන එක නෙමෙයි. මෙතන දේශනා කරන්නෙම කම්මාරාමතා කියනකොටම එතන තියෙන්නේ අර වැඩ කටදල ඇලෙන්න දෙපා කියන. දැන් අපි රාජකාරීමේ කටයුත්තක් වේවා, gedara කටයුත්තක් වේවා, ඕනෑම කටයුත්තක් කරන්නේ මොකටද? අපේ යුතුයකම හැටියට හෝ කල යුතුය තිබෙන නිසා හෝ ජීවත් වීම සඳහා හෝ අවශ්‍යතාවක්. එතකොට ඒක අපි කරනකොට ඒක අපේ ජීවිතේ එකමක් නෙමෙයි. ඒමම ජීවිතයක් නෙවෙයි. ඕනෑම දෙයක් තුළ අල්ලා ගැනීම කියන එක උපාදානයේ වේවා දෘෂ්ටිගතගත වේවා ඒක ඇලෙනකම තුල ඇති වෙන්නේ ගැටීම. ඇලීම නිසා ඇති වෙන දේ තමයි ගැටීම. ඒ නිසා කටයුතු කළාට කමක් නැහැ කටයුතු කරන එකේ වැරද්දක් නැහැ කටයුතු වල දැඩිසේ ඇලෙන්න එපා කියනවා. දැන් මේක අදාළයි අර බහුකිච්ච කියන එකට. දැන් මිනිස්සු ගාකලාවට මේ බොහෝ වැඩ කටයුතු පටලවා ගන්නවානේ. ඇහුවොත් කියන්නේ අපෝයි මට උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ. 365 දවසෙම වැඩ කියලා. ඒක හොඳ වැඩක්ද? නෑ. මිනිස්සෙක් තමන්ගේ ප්‍රමාණය, හැකියාව, අවශ්‍යතාව සහ සියලු දේ එක බලලා තමයි තමන්ගේ කටයුතු ප්‍රමාණය තීරණය කරගන්න ඕනේ. මිනිස්සෙක් අතිශය කාර්යබහුලයි නම් කාර්යබහුලයි කියනතර වැඩ කටයුතු ගොඩයි. ඕනේ එකයි එපා එකයි හැම එකම පටලවාගෙන තියෙනවා නම් යම් ආයතන ප්‍රධානියෙක් තමයි අරද වැඩ කරන කෙනාට ඕන එකයි එපා එකයි වැඩ ඔක්කොම පටවනවා නම් ගන්න කෙනත් තමන්ගේ රාජකාරියයි ගෙදර කටයුත්තයි පන්සලේ සමිති සමාගම් ඔක්කොම ටික පටලවාගෙන තියෙනවා නම් අන්න යා අර බහුකෘත්‍ය බවට පත් වෙනවා. හැබැයි සමහරු කියන්න පුළුවන් වැඩ ගොඩක් කරන එක හොඳයි කියලා. හොඳයි හරියට කරන්න පුළුවන්. ඒ කියන්නේ එක එක්කෙනාගේ දැනුම ප්‍රමාණය හැකියාව සහ වශකාව මත ඒක වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. වැඩ ගොඩාක් පටලවා ගත්තාම තියෙන ප්‍රශ්න මම මෙහෙම දේශනා කළත් නොකළත් ඔබ දන්නවා. දැන් උදාහරණයකට ගිහි ජීවිත ගත කරන ඔබට ඔබට ගිහි ජීවිතයක් තියෙනවා පෞල් ජීවිතයක් තියෙනවා. ඔබ පිටින් පටලවා ගන්න වැඩි වැඩ නිසා පෞල් ජීවිතය අසාර්ථක වෙනවා නම්, gedara කටයුතු අතපසු වෙනවා නම් ඔබ කොච්චර ලෝකෙ වැඩ කරත් වැඩක් තියනවද? නැහැ. ඔබ gedara කටයුතු මම සීමා කරගෙන මේ වැටුප් ගන්න රස්සාවට අසාධාරණයක් කරනවා නම් ඒක හරිද? නැහැ. ඒ වගේම ඔබ ජීවත් වීම සඳහා ගොඩක් දේවල් කරන්න ඕනේ කියලා ගැළපෙන එකයි නොගැළපෙන එකයි අරහෙන් ණය මෙහෙන් ණය අරහෙන් පැටලෙවිලි මෙහෙන් පැටලෙවිලි ගොඩාක් පටලවා ගත්තාම කප්පත් හරියට කරන්න පුළුවන්ද? බෑ. දැන් ඔහොම වැඩ කරන්න ගියාම සමහරු හිතනවා මාර වැඩ ගොඩක් එයා කරන්න කියලා අනිත් අය ප්‍රශංසා කරයි කියලා. නෑනේ එකක්වත් හරියට කරන්න නැති කෙනෙක් කියලා මිනිස්සු අනිත් පැත්තට දොස් කියනවා. අනුන් කියන එක කෙසේ වෙතත් තමන් විනවනවනේ. එහෙමනම් අපි මෙතනදී කියන්නේ මේ බණ භාවනාදී ආධ්‍යාත්මික පිළිවෙතක යන කෙනෙකුට උනත් තමන් තමන්ගේ ජීවිතය තුළ තමන්ගේ සීමාවේ වැඩ කටයුතු පවරා ගන්නට ඕනේ කරනවා. ගිහි ජීවිත ගත කරන්නත් මේක පොදුයි. ඔබේ පෞල් ජීවිතේ හානියක් නොවිය යුතුයි. ඔබේ ආයෝජන මාර්ගයට හානියක් නොවිය යුතුයි. ඔබ පැවැත්ම සඳහා මේවා කරන්නේ. ඒතර නොමරනවා වාගේ දේවල් අල්ලගත්තාය කියලා ඔබ පටලැවෙන්න තැන ඔබට අසාධාරණකම් හෝ එහෙම නැත්නම් දෝෂාරෝපණ තමයි වෙන්නේ. දැන් අපිට තියෙන කෙටි වෙලාවක්. නමුත් මම මේක මේක ප්‍රධාන කාරණයක් මේ හැම කටයුත්තකටම වඩා. උදාහරණයක් ඇතුළත ගත්තොත් ඔය එක්තරා තැනකදී බුදුරජාණන් වහන්සේ සාල්හ කියලා ස්වාමීන් වහන්සේ නමකට ජාතක කතාවකුත් දේශනා කරනවා. මේ සාල්හ කියන හාමුදුරුවෝ තමන්ට තියෙන වැඩේට අමතරව දේවලුත් කරන්න පටන් ගත්තා. මොකද උනේ? අනිත් අයට ගැටුම් නිර්මාණය වුණා. ඒ මිනිස්සු වැඩි වැඩ පටවා ගත්තාම තමන්ම ඔළුව කලබලයි. ඒ එතකොට එයා කතා කරන විදිය වෙනස් වෙනවා, හැසිරෙන විදිය වෙනස් වෙනවා, එයාට රුස්සන්නේ. Tamanට අයිති නැති දේවල් කරන නිසා මිනිස්සුන්ට අනිත් අයටත් එයාව රුස්සන්නේ නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් සහිතව දේශනා කරනවා. පෙර භවයකදී බ්‍රහ්මදත්ත රජුරෝ රාජ්‍ය පාලනය කරන කාලයක ඒ රජුරවන්ට හිටියාය කියලා කියනවා මේ රජුරන්ගේ ඉන්නවනේ මේ උපදේශකවරු පුරোহিතතර ධනංජය කියලා පුරোহিතවරයෙක් ඉඳලා තියෙනවා. පරම්පරාවෙන්ම බමුණෝ උපදේශකය. එයාගේ පුරුද්දක් තිබිලා තියෙනවා මට ගොඩාක් වැඩ කරලා ජනප්‍රසාදය ලබන්න ඕනේ. මෙයා මොකද කරේ? රජුරවණ්ඩ කරව පූජිතකමට විතරක්ම සීමා වෙන්නේ නැතුව රටේ තියෙන වැඩ ඔක්කොම ටික පටන් ගත්තා. ඒ අවසානයේ ගිහලා මැති අමුතුරුගේ වැඩවලටත් අත ගහන්න පටන් ගත්තා. එතනින් ගිහිල්ලා රජුරවන්ගේ වැඩවලටත් මෙයා අත ගහන්න පටන් ගත්තා. මේකේ මුල් කාලේ මිනිස්සු දැනගත්තා මෙයා ගොඩාක් වැඩ කරන කෙනෙක් කියලා. ටික දවසක් ගියාම එක වැඩක්වත් හරියට කරන්නේ නැහැ කියලා දැනගත්තාම මිනිස්සු දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ රාජ්‍යපාලන හිටු මැති ඇමතුරු සහ අනිත් අය මෙයාට ඊර්ෂ්‍යා කරන්න තරහ වෙන්න අමනාප වෙන්න ගැටෙන්න පටන් ගත්තා. එයාගේ ජීවිත කතාව හැටියට බැලුවහම ගෙදර දරුවෝ 6 දෙනෙක් එක්ක තිබු පවුල් ජීවිතේ තසාර්ථක වෙනවා. මොකද මේ වැඩ කර නැති වැඩ ගොඩාක් කරන්න යෑම නිසා. මේ කියන එකේ ලොකු අර්ථයක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ දැන් මෙයා මෙහෙම පටලවාගෙන පටලවාගෙන ගිහලා ගොඩාක් දේවල් මේ සංජය පරිබ්‍රාජකයා මේ සංජය කියන දැන් මේ පූජිතයා බමුණු පූජිතයා කරගෙන යද්දී අවසානයේ රජ්ජුරෝ කතා කරනවා ධනංජය. ධනංජයට කතා කරලා කියනවා ධනංජය මේ යන විදිහට ගියොත් නම් නුඹ විනාශම වෙනවා. දැනටත් වෙන්න ඕන හැරිය වේගෙන යන්නේ ඕන එකයි එපා එකයි ඕන නැති දේවල් ඔක්කොම පටලවාගෙන දැන් gedarak ප්‍රශ්න, රාජ්‍ය සභාවේ ප්‍රශ්න, තමන්ගේ දේ හරියට කරලා නැහැ, අල්ලාගත්ත එකක්වත් හරියට කරලා නැහැ. මෙහෙම ගියොත් නැහෙන්න වෙනවා. ඒ හින්දා සීමා සහිතව තමන්ට පුළුවන් දේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කරා නම් නුඹට මීට වඩා හොඳට පවතින්න පුළුවන් ය කියලා අවවාද කළායි කියලා රජුරෝ ඊට පස්සේ ඉතින් එයා යාගේ සීමාව වඳුනගත්තා වැඩ කළා හොඳින් ජීවත් වුණා සාල්හ භික්ෂුන් වහන්සේලා දුරජානන වහන්සේ අවවාද දෙනවා ඔබ මේ ආරාමයක භික්ෂුවක් පමණයි ඔබේ සීමාවේ ඔබ කටයුතු කළා නම් ඔබ මේ බහු කිච්ච වෙලා නැත්නම් මේ බොහෝ කෘත්‍ය පටලවාගෙන අමාරු වෙටෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා දැන් සමහර අයට ඇයි හරියකට පවුලේ ඇත් එක්ක මන භාවනාවක් කරන්න බැරි? ඇයි පිනක් දහමක් කරන්න බැරි? ඇයි තමන්ගේ දෙමව්පියන්ට යුතුයකම් දහම් ඉෂ්ට කරන්න බැරි? ඇයි එදිනදා ජීවිතේ කටයුතු කරගන්න බැරි? සීමාවට එහා තමන්ට නොගැලපෙන දේවලුත් තමන් ජීවිතයට ලං කරගෙන තමන් විහිංකාරයේ බහුල වීම. ඒක තමන් කල්පනාකාරී වෙන්න ඕනේ. තමන් සියලු දේ සමව පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක. ඒ නිසා මෙතනදී අපි අවධාරණය කරන කාරණේ තමයි මෙතනින් කියන්නේ වැඩ කරන්න එපා කියන එක නෙමෙයි වැඩවල ඇලිලා බහුගීච්ච වෙලා ගැටුම් නිර්මාණය කරගන්න එපා කියන්නේ. ඒක ආධ්‍යාත්මිකව පිරෙහෙන්නත් බලපානවා. ඔබේ එදිනදා ලෞකික ජීවිතේ පිරෙහෙන්නත් බලපානවා. දෙවෙනි කාරණේ හැටියට කියනවා මොකද්ද? භස්සාරාමතා. භස්සාරාමතා කියලා කියන්නේ මේ කතාව. එතකොට යම් කෙනෙකුට කතා කරන එක වැරද්දක් නෙවෙයි. හැබැයි කතාවේ ඇලෙන එක. හන්ද ඒකට අපේ තියෙන වචනේ මම හිතනවා වාචාල කියන එක වගේ වෙන්නේ. කියන්නේ ඕන දෙයි එපා දෙයි කියවන එක කතා කරන එක එතකොට ඒ අර කතාවට ඇලුණු කෙනෙක් බවට පත් වීම කියන එක ඔබට තේරෙනවා අවශ්‍යතාවයට කතා කරන එකයි සීමාවක කතා කරන එකයි වැදගත් මොකද හුඟා කලාවට කියනවා කටෙන් දෙයක් පිට වුණා මාපහු ගන්න බෑ කියලා අනේ මට ඒක කියවුණායි කියලා අපි කොච්චරවත් අවස්ථාවල පසුතැවෙනවා හැබැයි ඉතින් අපි කොයිතරම් මෝහයෙන් පිරලාද කිව්වොත් ආයෙත් මේ මෝඩ වැඩේම පස්සේ දවසක කරනවා එතකොට අපි මේ යම් වචනයක සීමාවක ජීවත් වෙන්න ඕනේ කතා කරන්න එපා කියන එක නෙමෙයි කතා කිරීමට ඇලෙන කෙනෙක් බවට පත් වෙන්න එපායි කියනවා. ඒක තමයි පිරිහෙන්න සමේ විමුක්ත තමන්ගේ ධ්‍යාන භාවනාදී පිරිහෙන්නත් ජීවිතේ පිරිහෙන්නත් ඒක බලපානවා. තුන්වෙනි කාරණේ හැටියට කියනවා මොකද්ද? නිද්දාරාමක. නින්දට ගිජු කෙනෙක් වීම කියන එක. කියන්නේ සමහර වෙන වැඩි වෙලාවක් නින්දට ජීවිතේ යොමු කරන එක. ඒකත් කෙනෙකුගේ බණ භාවනාව පිරිහෙන්න හේතුවක් වෙනවා. තමන්ගේ විභාග ආදී වලින් පිරෙහෙන්න හේතුවක් වෙනවා. තමන්ගේ ආයෝජන මාර්ග පිරෙහෙන්න හේතුවක් වෙනවා. ඊතරොදර දිනුව පිරෙහෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට විවේකය අවශ්‍යයි, නිින්ද අවශ්‍යයි. හැබැයි නිින්ද එපා කියන එක නෙවෙයි නිින්දට ඇලුණු කෙනෙක් වෙන්න හොඳ නෑ කියන එක කියනවා. ඊට පස්සේ කියනවා හතරවෙනි කාරණේ කියනවා මොකද්ද? සංඝනිකාරාමතා. ඒ කියන්නේ මේ මේ පිරිස එක්ක ඇලෙන්න එපා කියන්නේ. දැන් සමහර හිතනවා සමාජ ආශ්‍රය එපාද නෑ. සමාජය ආශ්‍රය කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. සමාජ ආශ්‍රයයට ඇලුණු කෙනෙක් වෙන්න එපා කියන එක. දැන් මම මේ මාතෘකාව ගන්නත් හේතුවක් තිබුණා මේගොල්ලෝ දෙනකොටම. පහුගිය 4 මාසේ සමහර අයට විවිධ ආබාධනේ මම දන්නේ ඒකට සිංහලෙන් කියන්නේ මොකද්ද කියලා ලෝකෙ හුඟක් රටවල් වල මිනිස්සුන්ට විවිධ මානසික ව්‍යාධීන් තිබිලා තිබුණා. අපි ප්‍රවෘත්ති වලින් දැක්කා පෞල් අර්බුද වැඩි වෙලා. සියදි විනාසා ගැනීම වැඩි වෙලා, එන කොටා ගැනීම වැඩි වෙලා. එතකොට මේ කියන මානසික ව්‍යාධි නැති වෙන්නේ ඇයි මේ? අන්න මිනිස්සු හිතුවේ නෑ මෙහෙම කොටු වෙලා කාලයක් ජීවත් වෙන්න වෙයි කියලා. හැබැයි මීට පෙරත් අපි පහුගිය කාලේ බණවලදී කියලා දුන්නා බුදුරජාණන් වහන්සේගේ ශාසනය උගන්වලා නැද්ද පවිවේක සොයේ ඉහළම සොයයි කියලා. ඒ විවේකයට අපේ මනස හුරු වුණා නම් ආධ්‍යාත්මයේ ඔබ ඔබ බොහෝ අය කියන තරම් ධර්මයට ලැබිනම් බොහෝ අය කියන තරම් ආධ්‍යාත්මික විමුක්තියක් අපේක්ෂා කළා නම් ඇත්තට මේකට හොඳම කාලයක් තමයි පහුගිය කාලය. එයි මේ කියන කාරණා බහුකිච්ච බවින් මිදුන් නැද්ද? ඒ කියන්නේ තමන්ගේ රාජකාරීන් පවා නිදහස් වුණා ගොඩක් අය. ආරක්ෂක අංශ, වෛද්‍ය වෘත්තීය, කැපවුණු නිලධාරීන් ඒ අයට අපි බොහොම ගෞරවණීය ලෙස ප්‍රශංසා කරමින් මේ කියන්නේ. ඒ අය අරුණහම බොහෝ අය හිටියේ සීමා සහිත වැඩ කටයුතු ලැත්තම හරණේ ඒගොල්ලෝ සාමාන්‍ය කාර්යයකවත් නියත වුණේ නැති තරම්. එතකොට ඒ කාලේ ගෙදර අයත් එක්ක කතා කරන්න අර ගොඩක් කතා කරන්න ඕන අයට සමහරලාට ප්‍රශ්නයක් වෙන්නේ නැති. ඇයි? ඉන්න එක ආදෙන්නත් එක්ක හැමදාම ගොඩක් දේවල් කියව කියව ඉන්න බැරි නිසා. ඒක අවශ්‍යතාවද? නෑ ඇබ්බැහි වීම. එතකොට තම සමහර කෙනෙකුට නිද්දාරාමතා සමහරට ඒක නම් සමහරලාවට හරියට ලැබුණාද දන්නේ නැහැ සමහර අයට සමහර අයට වැඩ තියෙනකොට තමයි ඒක ඕනෑ වෙන්නේ නින්දත් එතකොට කෙසේ හෝ වේවා මේ කියන හැම කාරණයකදීම අපිට පැහැදිලි වෙන දේ තමයි අපි අර බහුකිච්ච වෙනකොට ගොඩාක් දේවල් ජීවිතේ පටලවාගෙන ඉන්නකොට අපි නොදැනුවත්වම අපි මානසිකව පිරිහෙනවා. අපි කායිකව පිරිහෙනවා. කායිකව මානසිකව පිරිහෙන තැන ඒක අනිත් අයට බලපානවා. ඊට පස්සේ අනිත් අය අපිට බලපානවා. මේ සියලු දේ ආධ්‍යාත්මික පරිහානියට බලපානවා. ඒ නිසා මේ කියන සමයමුත් සූත්‍රය පැහැදිලි කරන කම්මාරාමතාව වේවා, භස්සාරාමතාව වේවා, නිද්දාරාමතාව වේවා, එහෙම නැත්නම් සංඝනිකාරාමතාව ඔය කියන හැම කාරණයක් තියෙන එතකොට අපේ මනස විසින් පුරුදු කරපු ගිජුණු අල්ලාගත්ත ඇබ්බැහි වීම පුරුදු. මේ පුරුද්ද විසින් කරන බරපතලම කාරණේ මේ සමයමුත සූත්‍රයේ පැහැදිලි කරන පස්වෙනි කාරණය. ඒ තමයි යථා විමුක්තං චිත්තං න පච්චවෙක්කති. ඒ කියන්නේ ඔය කියන කරුණු හතර නිසා පිරිහෙනවා කියලා කියන්නේ ඔය හතරට යොමු වුණාම හිතේ තියෙන සතිය නැති වෙනවා. සම්මා සතිය පිරිහෙනවා. මිනිස්සෙකුට ආධ්‍යාත්මික විමුක්තිය සඳහා යන්න තියෙන ඉහළම පදනම තමයි සම්මා සතිය. සම්මා සතිය එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය, එළඹ සිටි සිහිය, ධර්මානුකූල සිහිය නැති වෙනවා අර මුලින් කීව බහුකිච්ච වෙනකොට වැඩවලට හරේතුරට ඇලුනහම කතාවට ඇලුනහම පිරිසට ඇලුනහම නින්දට ඇලුනහම හැබැයි රජෝ මේ කියන්නේ පිරිසාශ්‍රය කරන්න එපා නිදා ගන්න එපා වැඩ කරන්න එපා කතා කරන්න එපා කියන එක නම් නෙමෙයි. එතකොට මේකට ඇලුනහම වෙන්නේ Tamange සතියෙන් පිරිහෙනවා අර කියන සම්මා සතියෙන් පිරිහෙනවා. ඒක පිරිහෙනකොට වෙන බරපතලම වැරද්ද තමයි අර පස්වෙනි එකේ තමයි යථා විමුක්තං චිත්තං නපච්චවෙක්කති. අර ඔබ කරන පින් දහම් බණ භාවනා දානමාන ආදී පින්කම් නිසා හිතේ ඇතිවන්නේ ආධ්‍යාත්මික සුවයක් විමුක්තියක්. අන්න ඒ ආධ්‍යාත්මික සුවය සාදා ගන්නා කාරණා පච්චවෙක්කති ප්‍රත්‍යවේක්ෂා කරන්න අවස්ථාව නැති වෙනවා. ඒ කියන්නේ ඔබ දානයක් දීලා, සින් සමාදන් වෙලා, බණ භාවනා කළාම ඔබ දන්නවා ඔබට මේ ධර්මය උගන්වනවා පින් සිද්ධ වෙනවා කියලා. පින් සිද්ධ වෙනවා පමණක් නෙවෙයි ඔබ ඒ වාගේ යෙදෙනකොට ඔබ කුසල් වැඩෙනවා. ඒ කුසල චිත්තය ඇති වෙනකොට මානසික විවේකයක් ඇති වෙනවා. අන්න ඒ මානසික විවේකයේ ධර්මානුකූලයි කියලා ඔබට අවාසනාවකට අඳුනා ගන්න බැරි වෙනවා. ඇයි ඒකට හේතුව? අර කීව කාරණා හතරෙන් සතිය පිරිහිලා තියෙන ඒතකොට අරහතර අපි පාලනය කරගත්තාම වෙන්නේ අපේ සතිය දියුණු වෙනවා. මේ යෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් සම්මා සතිය විසින් අද මේ ධර්ම ශ්‍රවණය කරනවා වගේම ඔබ කරන මේ දානශීල භාවනාදී වත්පිළිවෙත් සහ ඔබ කුසල අරමුණු කරගෙන කරන සියලු කාර්යයන්හිදී ආධ්‍යාත්මිකව මනසේ ඇතිවෙන ඒ පුළුල් බව, ඒ ශාන්තිය, ඒ සුවය ඔබට යලි යලි ස්මරණය කරමින් ප්‍රතිවේක්ෂා කිරීමේ විවේකය ලැබෙනවා අරහතර ඉවත් කරනකොට. අරහතර විසින් ආවරණය වෙලා ඉන්නකොට මේ සූත්‍රේ නම් ඒ කුමාව තිබුණේ නැහැ. ඒක මං හිතන්නේ හරියට අර නෙළුම් පොලයකට වතුර දානවා වගේ වෙයි. ඇයි? කොයි තරම් ඒ සුවය ලැබුවත් සුවය දකින්නේ නැහැ මොකද ඒවා අර නෙළුම් පොලේ වතුර රැඳෙන්නේ නැහනේ උඩට දැමට විසි වෙලා යනවා. ඒ නිසා මේ මුලින් කීව කාරණා හතරෙන් ආවරණය වෙලා තියෙනකොට අපිට නියම ආධ්‍යාත්මික ඵල ලැබෙන්නේ නැහැ. දැන් එතකොට වරද තියෙන්නේ එහෙම නැත්නම් දෝෂය තියෙන්නේ මේ ක්‍රමවේදයේද නැත්නම් තමන් ගන්න ක්‍රමයේද? තමන් ඒට යෙදෙන ගන්නා ක්‍රමයේ තමයි වරද තියෙන්නේ. ඉතින් එකයි මම අර උපමා කළේ සුසීම සූත්‍රය. මොකද සුසීම පිරිවැජියා ආවාරමුණ තමයි දහම් දැනුම ලබන්නට හොරකම් කරගෙන යන්න. ඉතින් සොරසිතක් නැතත් අපේ බොහෝ අය දහම් දැනුමට බණ අහන ධර්ම සාකච්ඡා කරන නිසා වෙන්නේ ජීවිතයේ ධර්මානුකූලව දකින්න වෙනුවට එයා ධර්මයේ බලන්න විතරක් උත්සාහ කරනවා. වාද විවාද කරන්නේ සාකච්ඡා කරන්නේ ඒකටනේ. ඉතින් ඒ නිසා අපි හිතන්ට ඕනෑ කරනවා වැදගත් වෙන්නේ මතකයි හෝ ප්‍රමාණය දැන ගැනීම කියන එක නෙවෙයි. අර කියන මුලින් කීව හැටියට කාර්ය බහුල බවින් හෝ කටයුතු වලට ඇලෙන බවින් එහෙම නැත්නම් කතාවට ගිජු වීම හෝ ඇලීම කියන එක නින්දට ගිජු වීම හෝ ඇලීම කියන එක පිරිසාශ්‍රයට තියෙන ගැටෙන්න තියෙන ඇලීම කියන එකෙන් මිදුනහම ඇති වෙන සිතේ ඇති වෙන සතිය තුල මෙහි උගන්වන ප්‍රධානම කාරණේ තමයි විමුක්ත චිත්තං මිදුණු සිත ඒ කියන්නේ ආධ්‍යාත්මිකව පිරිසුදු වුණු සිත, එවලට පිරිසුදු වෙන සිත ප්‍රත්‍යවේක්ෂා කරන්න, යලි යලි ඒ තුල ජීවත් වෙන්න මෙනෙහි කරන්න Taman තුල ශක්තිය උපදවා ගන්නටයි ඕනෑ කරන්නේ. ඉතින් ඒ නිසා පැයකට ආසන්න කාලයක් අපි අද මේ ධර්ම සාකච්ඡාව කළේ අර සුසීමෙන් අරමුණු කරගෙන නොව ඔහු පසු අවබෝධ කරගත්ත නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා අපි මේ කියන සමය විමුක්ත සූත්‍රය කීව හැටියට පිරිහෙන කාරණාවලින් මිදී ආධ්‍යාත්මික සුව සාදා ගැනීම සඳහා වන මගහසර සකස් වේවා ඒ තුළ ජීවත් වෙන්නට ඔබ හැමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ලැබේවා අවසන් අමා මහ නිවන් සුව පිණිසම මේ ධර්ම මාර්ගය එලිපෙහෙලි වේවා කියලා අපි හැමදෙනාම සාදු කියා ප්‍රාර්ථනා කරමු ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජේෂ්ඨ කතිකාචාර්ය කැකිරාව මඩාතුගම කොටසර ශ්‍රී පියංගලු රාජමහා විහාර වාසී දර්ශන ප්‍රති පූජනීය කුඩා කත්නෝරුවේ විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම දෙනා සාදුණක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු Thank you.